නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අත්තිකෝ මහරජ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චක්කාරෝ ධම්මුද්දේශා උද්දිස්සා යමහං ඤක්වාච දිස්වාච සුත්වාච අගාරස්මා අනගාභියං පබ්බජිතෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්රාජෝත්තමයන් වහන්සේ චාරිකා ගමනකදී දේශනා කොට වදාළ ධර්මමාත්‍රුකා සතරක් විවරණය කරමින් කප්පකාල මහරහතන් වහන්සේ විසින් කෝරාමේ රජතුමාට ප්‍රකාශ කළ දේශනාවක පැවැත්ගා පාඨයක් මේ කියයි. අත්තිකෝ මහරජේ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මුද්දේශා උද්ධිත්තා මහරජේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මාත්‍රුකා කළ ධර්ම දේශනා සතරක් ඇත යමහං ඤත්වාච දිස්වාච සුත්වාච අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ ඒ මේ දරුණු මාත්‍රිකා සතර මම නුවණින් දැන නුවණින් දැක නුවණින් යුතු දේශවණෙන් අසා මේ ඉතිරියෙන් මේ කයිදු යෙමි මේ කයි සූත්‍ර පාඨයේ දෙකේ බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක් තියෙනවා සෑම වස්සාවසානයක චාරිකා ගමනක වැඩම කරවීම. චාරිකා ගමන් ක්‍රම දෙකක් තියෙනවා. තුරිත චාරිකා සහ අතුරිත චාරිකා. තුරිත චාරිකා කියන්නේ ඉක්මන් ගමන. ඒ කියන්නේ බෝධනීයං ජනං විශ්වා සතසහස්සේති යෝජනේ කමේනප ගන්්වාන බෝධේසිතං මහා මුනි. මාර්ගඵලා බෝධිය කියම් කෙනෙක් සුදුසු ඉන්නවා නම් යොදුන් සිය දහස් ගාණක් ඈත හරි සැලකින් මෙතෙන්ද වැඩම කරවා ඒ අයට ධර්මාබෝධය කරගන්න. මේ වාගේ ශනික ගමන් වලටයි කියන්නේ කුරිත චාරිකා. බොහෝසෙන් එකලාව එවැනි තැන් වලට වඩී. බකා ප්‍රඥාට වැරදි දෘෂ්ටියක් ඇති වූ වෙලාවේ ඒ දෘෂ්ටිය දුරු කරනු පිණිස ඒ නිමිත්තෙන් දේශන ධර්ම දේශනාවෙන් කෝටි ගණනාවක් ධර්මයන් මඟ පරිණිවන් ලබන බව දැනගෙන දේශකලාවන නිගදායේ සිට සරුවක්යන් වහන්සේ සැනකින් බඹලෝ වැඩි. වැඩිලා ඒ බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කරන මාර්ගඵල නිවන් අවබෝධ කිරීම 18 කෝටියක් තරම් දක්වනවා. මේ විදිහට සැනික ගණන් දෙනවා ඒකට තුරිත චාරිකා. අතුරිත චාරිකා කියන්නේ සංඝපිරිස පිරිවරාගෙන ගමින් ගමට නගරයෙන් නගරයට ජනපදයෙන් ජනපදයට රටෙන් රටට වඩන චාරිකාවක් කියනවා. ඒ වඩන ක්‍රම තුනක් තියෙනවා. ඒ කියන්නේ නව මාසික චාරිකාව, හය මාසික චාරිකාව සහ තුන් මාසික චාරිකාව. වස්සාන තුන් මාසයේ එක්යන්ව වැඩින්ද පවාරණය පොළදාක පහෝදා දහස් ගණන් සංඝ පිරිස පිරිවරාගෙන නව මාසික චාරිකාවක් වඩින්. ඒ ගමනට යොදුන් 900ක් මානේ චාරිකාවේ වඩින්දයි හරි. සමහර විට වස් තුන් මාසයේ ඇතුළත මඟඵල නිවන් ලබන්න සුදුසු භික්ෂූන්ට නොලැබී තවත් මාසයක් කල් ගන්නවා. ඒ මාසය තුල ඒ භික්ෂූන් වහන්සේලාට ප්‍රතිඵල ලැබෙන දුක්. ඉන් මාසේ ගෝයෙන් පස්සේ චාරිකාවක වර්ණ අට මාසික චාරිකාවක්. ඒ ගමනට යෙදෙනවා යොදුන් 600ක් මානේ ගමන. තවත් සමහර විට භාවනා නියෝගී භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතාවක් සලකාගෙන වස්සාන හාර මාසයයි හේමන් තීර්ථයේ හාර මාසයයි එක්තැන්වල වැඩේ ඉඳලා ගිම්හා නිර්ථයේ පමණක් හාර මාසික චාරිකාවක වඩින මාස හතරයි ග්‍රාහක ප්‍රමාණය යදුන් පිණිසිල්ලයි ඒ 900ක් යදුන් ගමන් කරන දීර්ඝ ගමනට කියන්නේ මහා මණ්ඩල චාරිකාව 600ක් යදුන් ගමන් කරන මධ්‍යම ගමනට කියන්නේ මධ්‍ය මණ්ඩල චාරිකාව ගෙවන් 300ක ගමන් ළඟට කියන්නේ අන්තෝ මණ්ඩල චාරිකා. මේ චාරිකාවේ වැඩින්නේ විශාල ලෝකානුග්‍රහයක් සඳහා. ඒ කියන්නේ ධම්මදූතලේ විශාලයි. ඒ විශාල ධම්මදූතලේ නොඑක් මේ ප්‍රදේශවල සියලු දෙනාට සරත් නුවරක හෝ අධිගා නුවරක වැඩි තැනකට ගන්න ලැබෙන්නේ නැහැ. අද වාගේ යාන වාහන ගමන් පාසුකම් ඒ කාලේ දුක බින දරිනුත් ගමින් ගමන්ට වැඩම කිරීමෙන් මේ සීල වර්ගයේ සිද්ධ වෙන බැවිනුත් මහා සංගම පිරිවරාගෙන කාර්යකාර වඩි. ඒ අතරත සදහවක් බෞද්ධයෝ සිය ගණන් ගැල්වල දානවත්තු සම්පාදනය කරගෙන යොදුන් 100ක් මානේ රැස් වෙනවා අපට අවස්ථාවක් ලැබුණොත් දන් දෙන්නම කියලා. මේ විදිහට විශාල ජන සම්නිපාතයක් මේ කාර්යකාවට එකතු වෙනවා. නොඑක් නොඑක් ගම් වල වැඩම කරවලා ඒ ප්‍රදේශවල ගහම් දෙසලා ඔවුන්ගේ දන් හැන්දක් පිළිගෙන ඒ ඈත දුහොත් නඟා ගඳගන්න සලස්සන තිසරණ සමාදන් වෙනවා බොහෝ දෙනෙක් බෞද්ධයන් බාටපත් වෙනවා බොහෝ දෙනෙක් සමහර කෙනෙක් පැවිදි වෙනවා සමහර කෙනෙක් බණ ආසා මඟඵල නිවන් සුව ලබනවා සමහර කෙනෙක් මතු බුදුබාපතා පෙරුම් පුරන්න ආරම්භ වෙනවා නානාවිද අර්ථ සිද්ධීන් මේ ගමනේදී සිද්ධ වෙනවා වයෝවෘද්ධයන්ට ගිලන් අයට ඒ තමාගේ සිය නිවෙස් වලට වැඩම කරවා පුදුමාකාර සනිසුමක් උදාපත් වේ. මෙන්න මේ නිසා ලෝකාර්ථ චර්යාව සඳහා සරුවක්යන් වහන්සේ සං මහා සංඝරෝණ පිළිවරාගෙන වඩි. මෙහෙම වඩින එක ගමනකදී කුරුණාට තුල්ල කොට්ටේ තියෙන නියම් ගමට වැඩිය. කුරුණාට කියන්නේ අද දිල්ලියේ තියෙන ප්‍රදේශය හැටියට හඳුන්වනවා. ගම දූතලේ යන පින්නතුන් දැකලා ඇති අහලා ඇති මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශයේ මෙතෙක් මෙතනයි කියලා බොහෝ වන්දනා සංවිධායකෝ පෙන්වනවා කලක්. ඒ කියන්නේ කුරු රට තමයි. කුරු රට කියන්නේ දැන් උතුරු කුරු දිවයිනේ මහා මන්දාතු මහ රජතුමා සත්‍තිපිරාගෙවි සතර මහා දීපයට අහසින් ගමන් කළානේ. ඒ ඒ දීප වාසී මිනිසයෝ ඒ මහා මන්දාතු රජතුමා සමග ජම්බුද්දීපයට ආවා. මේ ආපිරිස් වලට සුදුසු ප්‍රදේශ වෙන් කළ දුන්නා. උතුරු කුරු දිවයිනින් පැමිණි මිනිසයන්ට කුරුණාට නමින් ප්‍රදේශයක් දුන්නා. අපර ගෝයාණන් පැමිණි දින්නතුන්ට මිනිසයන්ට අපරාණත රට කියලා කොටසක් දුන්නා. පූර්ව විදේහයෙන් පැමිණි පිරිසට විදේහ රට කියලා කොටසක් දුන්නා. එනිසා ජම්බුද්දීපේම සතර මහා දීපේ නමින්ම ස්ථාන දෙනවා. එයින් මේ කුල්ලට කුල්ල කොට්ටිත කියන ගම්මානේ බොහෝම දියුණු ජනපදයක්. මේ කුල්ල කොට්ටිත ගමේ සරුවක්යන් වහන්සේ වැඩම කළ අවස්ථාවක නැවතුම් ගන්න සුදුසු සෙනසුන් තිබුණා. එදා විශාල සංඝ පිරිසක් ගමනට එකතු වී සිටියා. කුල්ල කොට්ටිත නියම් ගම්වාසී විශාල ජනතාවක් ඉදින සංඝයාවේ බණ ඇසීමට එක්වාසු වුණා. ඒ අතරතේ ඒ නගරයේ ඒ ජනපදයේ සිටි ප්‍රධාන සිටුතුමාගේ පුත්‍රයා වන රත්පාල කුමාරයා සිටු පුත්‍රයා කවිලෙන් ගණහන්නේ. මේ ගණ අවසන් වෙලතුරු සාවධානව අසාසිතනේ සිටු පුත්‍රයා ඊට නැගී ගියාට පස්සේ තථාගතයන් වහන්සේට ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි මේ ධර්ම දේශනේ මුලපටන් අග දක්වා එක අකුරක්වත් අමතක වෙන්නේ නැදී මම අසාගත්තා. ස්වාමීනි මට වැටුණා මේ ධර්මයේ මට අවබෝධ කරගන්න පුළුවන්. ගිහි ජීවිතයේ සිටියොත් අපහසුයි. ගිහි ජීවිතයේ කියන එක හරියට කෙලෙස් දූවිලි ඇවිස්සෙන දූවිලි මාර්ගයක් වගේ. පැවිදි වුණොත් කුණුවනි. පැවිදි වීම කියන්නේ අභ්‍යවකාශයක් වගේ නිදහස් තැනක්. එනිසා ස්වාමීන් වහන්සේ අනුකම්පාව කොට පැවිදි කරනසේකවා කියලා සරුවක්යන් වහන්සේ අපට සිත පදයන් පනවලා තිබුණා දෙමව්පියන්ගෙන් අවසර නැති ධර්මයක පැවිදි කිරීමක් කිරීමක් කරන්නේ නැහැ. එනිසා අවසර දුන්නා කෙටි කුමාරයේ රැක කාලයේ මව්පියන්ගෙන් කැමැත්ත ලබාගෙන එන්නයි කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ගෙදරදී සිටු පුත්‍රයා මාගේ පියාගේ පාර ඇඳලා කිව්වා මෑණියනි පියාණිනි මම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ඇහුවා. මුලපටන් අග දක්වාම ඇසුවා. ඒ ධර්මයේ මට ආબોධ කරගන්න පුළුවන් මේ ජීවිතේ. හැබැයි ගිහි ජීවිතයේ සිටුවොත් මට ඉඩ නැහැ. මේ සා විශාල සිටු සම්පත් මට තියෙනවා. මේක වගකීම් බරක් වෙනවා. ඒකට මඩි සීල් ගන්න භාවනා කරන්න ලැබෙන්නේ. එනිසා ඔබ දෙපළට නිවන් සුව සඳහා මා පැවිදි වෙන්න ඕනේ. මට පැවිදි වෙන්න අවශ්‍යයි. දෙමෝපියෝ දෙන හැඬු කඳුලෙන් කිව්ව අනේ පුතණුවනි අපට එකම වස්තුව මෙච්චරයි. වෙන ධර්මයක්වත් නැහැ. අපට බොහෝ දේවල් තියෙනවා. ගෙදරින් ඉගෙන මේවා පරිභෝග කරමින් දම්පින් කම් කරගන්න. යම් දායක අපි මරණයට යනවා නම් ඔබෙන් වෙන වෙන්නේ අකමැත්තේ. එහෙමනම් ජීවක සිටි යෝගයෙන් අපි කොහොමද වෙන්නේද? එනිසා කරුණු පරිදි වෙන්න එපා කියලා. තුන් සැරයක්ම ඉල්ලයි කිය තුන් සැරයක්ම ප්‍රතික්ෂේප වුණා. මේ දරුවා මේ සිටේ තිබුණු බලවත් ඡන්දය නිසා නිදුලේ වැල්ලේ දිගා වුණා මෑණියනි ධානෙනි මට පරිදි වෙන්න වරමක් නැත්නම් මගේ ජීවිතේ මෙතන අවසන් වේවා. ඉතින් ආහාර වේල එකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක්ම නොගෙනී කියලා. කොතෙකුත් දෙන අතුරුවට නැගිටේ නැහැ, අහුම්කම් දුන්නේ නැහැ, නොකා නොබී ඇතිරගෙන වැල්ලේ හිටියා. මේ අතරත මෙතුමාගේ හිත මිතුරන් නැරිලා මේ පිළියෙල කරුණ දුව නැහැ අහුම්කම් දුන්නේ. මෞඛ්‍යයන් දෙකියවා මේ මිත්‍රයෝ මවරු නැණිනි පියාණෙනි මේ සිටි පුත්‍රයා මෙතන කලුරු 11 කොච්චර අලාභයක්ද යම් හේතෙන් මේ දරුවා පැවිදි වුණොත් සිත් නොඇලුවත් එන්නේ අපේ මේ නේතර නේද එවැගේම පැවිදිලන් පස්සේ ජීවිතුන් අතර ඉන්නවාරි දකින්න පුළුවන් නේද? එනිසා මේ දරුවාගේ ජීවිතය නැතු වෙන ඉස්සර අවසර දෙන්න පැවිදි. ඉතින් මේ දෙමෝපිය හඬලා වැළකීලා කියවම නම් දරුවාට අවසර දෙනවා කියන්නේ. යම් දවසක අපි දකින්න පැමිණිය යුතුයි කියලා පොරොන්දුවක් ගන්න. ඉතින් සුඛ පුත්‍රයා කීප දිනක් අර निराහාර වීකේ බැවින් හැඟට ප්‍රාණවත්කම නැතුව කෙනෙක් ජීවිතයක් ගෙදරගත කරලා ගිහින් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාමුල වැඳලා කරේ දෙහිලා ගත්තා. එක දවසක් මේ ප්‍රදේශයේ වැඩෙන්නම නැවත චාරිකා ගමනින් ජේතවනාරාමයට වැඩිය. වැඩි කල්යන්න මැත්තේ සමථේපාසන භාවනා වඩා සෞඛලෙත් නිසා ත්‍රිවිද්‍යා සත්‍යවිද්‍යා සීත්‍රිසු ඥාන ලාභී මහරහත් භාවයට පත් වුණා. මෙයින් දලස්සාරොත්යක් ඉක්ොත් වුණා. බුදුරජාණන් වහන්සේට නැගලා අවසරilla ස්වාමීනි මගේ මව්පියා මට බොහොම අකමැත්තෙන් අවසර දුන්නේ මගෙන් පොරොන්දුවක් ගත්තා පැවිදිවේ දකින් දෙන්න කියලා. මට දැන් අවසර ලැබෙනවා නම් මව්පියන් දැකලා ඉන්න. බුදුරජාණන් වහන්සේ සියල්ල දැනගෙන අදාළ හොඳයි. එහෙම නේද? මොකද උන්වහන්සේ දන්නවා මේ දෙමාපියෝ බලාපොරොත්තු වෙන දරුවා සිංහෙන් වේ කරගන්නයි. නමුත් ඒක දැන් සිද්ධ කරන්න බෑ රහත් පාටපත් වෙලා. ඒ නිසා ආශ්‍රය දුන්නා. තාරකා ගමනකින් උන්වහන්සේ කුරුඩාට වැඩම කරවා පෝරාවේ රජතුමාගේ උයනේ නැවතුම් ගත්තා. පසුදා උදෑසන වත් පිළේ නිමවා සමමුදින් නැගිට කාප්‍රකේවර ධරව වැඩියා ජෙත්නි වලින් පිළිසුගා වැඩියා සීලයේද. ඒ වෙලාවට පියතුමා පිය සිටුතුමා ස්තෝපෝට වෙලා ඉස తీරනවා. ඈත කියන්නේ සිවුරු පොරවාගෙන ඉන විසුණු වාසේ දුක කෙනේ මේ මගේ පුතා කියන හැඟීමක් නැති බැවින් දොස් කියන්න පටන් ගත්තා මෙන්න එන ඉසමුඩු කරගත්ත පැවිද්දෙක් අපේ පුතා පැහැරගෙන ගිය මේ පුජ්‍යලෝ තමයි දැන් අපේ සම්පතු පැහැරගෙන යයි මේ පුජ්‍යලයන්ට මේ මිදුලට අඩිය කියලා දෙන්න හොඳ නැහැ කියලා දොස් මේක හිච්ච මේ මහරහතන් වහන්සේ මිදුලට වදින්නේ නැතුව මිදුල වටේ ඒ මේ පියමන් කරගෙන වෙනස් පැත්තකට වදින්න පටන් ගත්තා. ඒ ගෙදර සේවය කළ 16ක් පෙර 16 ඉවත් කරන්න තිබිච්ච පිළිමු කුට්ටුවක් අරගෙන වීසි කරන්න යනවා දැක්කා. මේ රහතන් වහන්සේ කතා කළ නැගෙන්නේ ඉවත දාන දෙයක් නම් මගේ පාත්‍රයට දාන්න පුළුවන්. එයින් පැහැදිලි වෙනවා රහතන් වහන්සේ වුණත් ඉවත දාන දෙයක් ලබා ගන්න ඉල්ලගෙන. ඉතින් මේ පිටුව අර 16 පිළිගන්නදීම මේ ස්වාමීන් වහන්සේගේ අතුල්පතුව සටහන් දැකලා මොහොන සටහන් දැකලා අඳුනාගත්තා. මෑණියන් ගිහින් කිව්වා මෑණියන් අන්න ඔබේ පුත්‍ර ස්වාමීන් වහන්සේනේ අර ආවේ. මෑණියෝ කිව්වා මේ 16 ඇත්තනම් ඔබට 16 කිමින් මුදනවනේ කියලා අර පියාණන් කිව්වා අපේ පුතා අරහම් ගිහින් බැලුවාම අනේ මේක පිටියක් හයිනේ වැටෙන්නගෙන ගානේ වරදන ඉතින් මේ ජේතුමාට දැන් බලවත් ලැජ්ජාවකුත් ඇවිත් දෙවොල දෙවොලාම කිව්වා අනේ පුතා ඇයි අපේ ගෙදර තියෙද්දී මේ අඩුවකට වෙලා කෑම ගන්න එන්න අපේ ගෙදර දාන ගන්න ආහාර ගන්න නෑ ගෘහපතියේ අපි අනුකාරී කියවලේ අපට ගෙවන්නේ නැහැ. මං දැන් දාන්නේ නැල්දුවා. එහෙමනම් හෙට දවසේ දානට වගේ. හොඳයි. ස්වාමීන් වහන්සේලා ලිය නැවතුවේ. දවල් කාලයේ සමවස් වලින් වැඩිදී. ඊළඟට පසුදා නියමිත වේලාවට සමාපත්තියෙන් නැගිටලා වත් පිළිවෙල සම්පූර්ණ කොට පාත්‍ර කීවර කරලා පිළිසුගා වැඩියා සියලෙසේ. එදා දාසේ මේ කේසිතුමා මොකද කළේ? මිනිස් උසස් තරම් විශාල රංගුවන් ගොඩක් ගොඩ ගහලා දෙපැත්තෙන් ගොඩවල් දෙකක් හලාල වලින් වහලා ඒ මැද්දේ ආසනයක් හනවලා තිබුණා. මේ ස්වාමීන් වහන්සේ දවිදිනෙන් දෙමත්ෙන් විවාහපත්යේ සිටිය කුමාරිකාවරු හතර දෙනෙක් සිටියා. ඒ හතර දෙනාට නියම කළා ගිහි කාලේ Taman මේ පුත්‍රවණගේ සිත් දිනාගත් හැටියට ඇඳුම් පැළඳුම් ආභරණ පැළඳගෙන සූදානමින් ඉඳයි කියලා. මෑණියෝ දානේ සකස් කළා. රාතන් වහන්සේ එම දේශයට වැඩිහාම අර ආසනේ වඩාමු දුනා කලාව ඉවත් කරලා පෙන්නවා පුතා මේ බලන්න. ඔබ වහන්සේගේ මෑණියන්ට දායාද වශයෙන් ලැබිච්ච ධනස්කන්ධය මේවා. මගේ මව්පිය මුතුන් මිත්තන් සතු විශාල ධනස්කන්ධයක් තව තියෙනවා නිදාගත වෙලා ප්‍රමාණාතික්‍රාන්තයි. මේ සා විශාල ධනය පරිහරණය කරමින් දම්පින්කම් කරමින් සැපෙන් ජීවත් වෙන්න. අපේ ඇමෑණින් මේවා රාජසන්තක වෙනවනේ. එනිසා ජීවිත නැවතෙන්නේ මේ මහා රහතන් වහන්සේ ප්‍රකාශ කළා සිතානෙනි නැත්නම් රූපකේනි මා කියන වචනයක් අහන්න මේවා මලු පෙට්ටි කුරුමි ගෝණු වලට පරෝලා අරක්ක වලට පටවලා ගින්නට ගංගානම් ළඟ නැද්දට දාන්නේ ඒ මක් නිසාද මේවා කියන නිසා තමයි මේ භවබන්ධනේ මේවා මගේ මගේ කියලා මේවාට ඇලී ගැලී සංනාදික්ක මානවලින් දෙලියෙගෙන පැටලෙගෙනයි මේ භව සංසාරේ ගමන් කරන්නේ. නිසා මගේ වචනේ අහනවා නම් මේ වගේ ගඟේ දාන්න එතකොට මේ දැනුම් ඔක්කොම ඉවරයි. එයා නිරුත් කරුණා. අර කුමාරිකාවරුන් උගන්වලා තිබුණ ඇවිල්ලා කතා කරන්නේ. ඒ කුමාරිකාවරු ඇවිල්ලා වැඳලා පාන්න වැඳලා කිව්වා අනේ ස්වාමීනි අපරණී මේ කුමාරිකාවන් අත්හැර දාලා කොයි විදිහේ දෙලගනම් බලාගෙනද මේ සසුන් පිළිවෙත් පුරන්නේ කියලා. නැගලිවරුනේ මං දෙලගනම් බලාගෙන සිහි දකිනවා නෙවේ කියනකොට මුසපත්තේ සිහි නැතිලා හතර දෙනාම ගැදුණා. මේ ස්ථීල තේජසේ ආනුභාව. මෑණියන් පසක කියලා කඳුළු වගුරු. එරෙලාවේදී මේ මහරහතන් වහන්සේ මෑණියන්ට කතා කළ කිව්වා අම්මේ මං ආවේ දානෙට. ආරාධනෙට දානේ සූදානම්ව තියෙනවා නම් දැන් පිළිගන්වන්න සුදුසුයි. මේ දානේ පිළිගැන්වුවා ගලනවා. ආශ්‍රයෙන් නැගිටලා ගාථා 8ක් කියනවා. සිංහනාගය, පක්ෂපාල සිංහනාගය. ඒ ගාථාකෙන් කියන්නේ රූපේ කියන විකාර ආදීනයයි. මේ අතරට අසති කරවා පිටතින් සිටියම් කළ මැටකැලයක් මෙන් මේ ශරීරයේ සරස සරසා පෑමෙන් දීමෙන් ප්‍රතිමත් පෙරමින් මේ ජීවත් වෙන ජීවිතයේ දෙන අසාර නිස්සාර නිඳිත කෘත්‍ය බව පහදා දෙමින් සිංහනාද ස්වરૂපයෙන් දේශනාවක් කරලා අභිඥාපාදක චතුර්ථ ධ්‍යාන අනුභවයෙන් අහසට පැනනගේ කණිමලද බලාගෙන අහසින් යයි. එතකොටයි මේ මෞපියන්ගේ මහිමේ තේරුමේ පුතනුවන්ගේ අනේ අපි මේ විදිහේ මහා පින්නක තේජස් ඇති උත්මේ මේක දිහිගෙට ගන්න හැදුවේ කියලා මේ වෙලාවේ තමයි උඩ බලාගෙන කඳුළු සැලි. ඉතින් මේ රහතන් වහන්සේ උයනට වැඩි. ඒ අතරතේ ගුයන් පාලකයන්ෙන් රජතුමා දැනගෙන ඊටා මේ බොහෝ හිතමිත්‍ර බැවින් මේ ස්වාමීන් වහන්සේ දකින්නාව පෝරාගේ රජතුමා. ඇවිල්ලා එතුමා පරිහරණය කරපු ඇතාපිට අතුරන වටිනා පළසක් දිනේලා කිව්ව ස්වාමීන් මේකේ වාඩි වෙන්නේ. නෑ මහරජා මට කැප නෑ. යථාපිත අසුර නැතිල මට කැප නෑ. මට මේ සම්පත්තියක් තියෙනවා. ඉතින් මේ රජතුමා වාඩිලා වැඳගෙන ඇසුවා ස්වාමීනි මට යමක් අහගන්න තියෙනවා. හොඳයි මහරජා අහන්නේ. ස්වාමීනි මේ ලෝකේ සමහර අය වයෝවෘද වෙලා කර්ම ඉක්ම යාම නිසා වයෝවෘද වෙලා පැවිදි වෙනවා ජීවත් වෙන්න බැරි කන් නිසා. ඔබ වහන්සේ වයසට ගියන්නේ බොහෝ මුද තරුණ වයසට. ඔබ වහන්සේ මොකද පැවිදුනේ තරුණ වයස? මේ මම ඒක ප්‍රශ්න. ඒ වගේ ස්වාමීනි බොහෝ දෙනා ළඩ රෝග හේතුවෙන් ළඩ රෝග සුව කරගන්න බැරුව පැවිදි වෙනවා. ඔබ වහන්සේට කිසිම ලෙඩක් රෝගයක් නැහැ බොහොම නිරෝගී කාලේ මොකද පැවිදි ඒ වගේම ස්වාමීනි තවත් සමහර කෙනෙක් ධනෙ පිළිහිලා ධනෙ නැතිවීම නිසා නැකත් ජීවත් වෙන්න බැරි කන් නිසා පැවිදෙන ගුහාසේ බොහෝම ධනෙ තියෙති. රටක් පාලනය කරන්න ධනෙ තියෙදි මොකද පැවිදෙන්නේ? එසේම ස්වාමීනි ඥාති පිරිවර කවුරුත් නැති වෙලා Taman එක්ලා එකලා වුණන් පස්සේ ඒ හේතුවෙන් සමහර පැවිදෙන. ගුහාසේතම නෙමෙයි මේ මුළු ජනපදයේම තරම් පිරිවර ඉන්නවා ඥාති. ඇයි මෙහෙම පැවිදෙන්නේ? මෙන්න මම මේ ප්‍රශ්න හතර කිව්වා. ඒ වෙලාවේ මේ රහතන් වහන්සේ දෙන පිළිතුර තමයි මහරජතුමනි සියල්ල දන්න සියල්ල දක්න භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ සරුවක් රාජෝත්තමයන් වහන්සේ මා මුලින්ම ධම්ම සෝදාසේ ධර්ම මාත්‍රිකා හතරක් මට දේශනා කළා. මම මේක කලින්ම දැනගෙනත් හිටියේ. දැකගෙනත් තිබුණා. හැබැයි එදා ඒ දේශනාව තුළින් මගේ සිත තවත් අවදි වුණා. මෙන්න මේ කාරණා හතර නිසායි මම පැවිදි වුණේ. ඒ මොනවද කාරණා හතර? උපනීයති ලෝකෝ අග්ගෝති කෝ මහරජා අතානෝ ලෝකෝ අනවිස්සරෝති මහරජා අස්සතෝ ලෝකෝ සම්බම් පහය ගමනියන්ති කෝ මහරජා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝති කෝ මහරජා තේන භගවතා ඥානතා පස්සතා රාතා සම්මා සම්බුද්දේන සත්තාරෝ සම්මුද්දේශා උද්දේශා උපනීයති ලෝකෝ අග්ගෝ මහරජා ඒ සරුවක් යන මහන්සි මට දේශනා කළා මේ ලෝක සත්‍ය උපන්දා පටන් ඉර උදා උතන් පටන් දැස යන්නක් මෙන් අස්තේට යන්නක් මෙන් ජරා මරණයට ඇදීගෙන යනවා. අකාලෝ ලෝකෝ අනිශ්චරු මේ ලෝකයේ උපනුපන් සත්‍යය තමාට තමාවක් නැතුව අනාතව අසරණද ජීවත් වෙනවා. අස්සකෝ ලෝකෝ සම්බං පහය ගමනීය. මේ ලෝක සත්‍ය තමාගේ කිසිවක් නැතුව කිස්සතෙන් පරලෝ යනවා. ඌනෝ ලෝකෝ අදිත්තෝ තණ්හා ධාතෝ මේ ලෝක සත්‍ය මහ මුහුද වාගේ කවදාකවත් සෑහීමකටපත් නොවි සෑහීමකටපත් නොවි තෘෂ්ණාවට වහල් වී තෘෂ්ණාවට දාසකම් කරමින් ඉඳලා කරුණු යයි මෙන්න මේ කාරණා හතරෙන් මට අහගන්න ලැබුණේ කියන එක කෙටියෙන් ප්‍රකාශ කළා මේ රාජ්‍ය වේවා මේ ස්වාමීන් මේ කෙටියෙන් ප්‍රකාශ කළේ මට පැහැදිලි මාගේ මට මේ ගැන උපමා උදාහරණ සහිතව ටිකක් කරුණු පහදා දෙන්න බැනවා උපනීයත ලෝකෝ අද්දෝ කියන්නේ මොකක්ද ස්වාමී? මහරජේ දැන් ඔබේ වයස කීයද? මම අවුරුදු 80යි. මහරජේ ඔබේ වයස අවුරුදු 20 25 30 කාලේ මතකද? උනාට හොඳට මතකයි. ඒ කාලේ මම හරිම නිරෝගී. හොඳ ලස්සන ශරීරය. මට ඒ කාලේ කුදුම ඉර්ධියක් වාගේ තිබුණා. අහසට පෑනගෙන වගේ 80ක් කරා. අහසට පරණම් ගාමින් අහසේ මට සටන් කරන්න යුදහරබ කරන්න පුළුවන්කම දුන්නා. මහරජේ ඒ කාලේ තිබිච්ච කාය ශක්තිය ඒ කාලේ තිබිච්ච සූර වීර තත්ත්වය දැන් තියෙනවා. අනේ නෑ ස්වාමී මගේ දැන් කන් ඇහෙන්නේ. මට දැන් කෑම ගන්නවත් බෑ. මට දැන් වාඩි වෙන නැගිටින්නත් බෑ. නැගිට්ටාම වාඩි වෙන්නත් තනියෙන් අමාරුයි. ඒ වගේම මගේ කය කියන්නේ මට ඕනෑ කියලා නෙමෙයි. හිතන තැන මේ පායතිය වෙන්නේ. මං වැටෙනවා. මං කලන්ත වෙනවා. මට කැරිකිල්ල එනවා. මං යන්නේ ලකන දෙලා තියෙනවා. මට දැන් ඉසකේ සිදිලා තියෙනවා. දැන් හැයිලා තියෙනවා. මගේ දුර්වලකම මට කලින්ම දැනෙනවා. මේ විදිහේ තත්ත්වයක් මං අද විඳිනවා. මහරජ මෙන්න මේකයි කියන්න ගන්න ලෝකුඩා බුදුරජාණන් වහන්සේ වදාළේ උදා වූ හිරු මඩල අස්තේට යන්නාසේ උදා වූ සඳ මඩල අස්තේට යන්නාසේ උපන්දා පතන් මේ සෑම සත්‍යයක්ම ජරා මරණයට ඇදීගෙන යනවා. දැන් මේ අවුරුදු 20 කියන කාලයේ තිබිච්ච ප්‍රාණවත් වන සත්‍යමත් බව, රූපවන්ත බව, වර්ණවන්ත බව කිසිවක් අද නෑ නේද? ඔක්කොම කවුද පැහැරගත්තේ? කෙනෙක් සතුටුකම් කළ නැති වුණා නෙමෙයි. මේක තමයි ස්වභාව ධර්මය. මේක තමයි අනිත්‍ය ස්වභාවය. හැම දෙයක්ම හැම මොහොතකම තත්පරයක් ගන්න වෙනස් වෙනවා. තත්පරයක කෝටි ලක්ෂ වාර ගණන් වෙනස් වෙනවා. මෙන්න මේකයි මහරජ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ උපන්දා පතන් මේ ආත්ම භාවයේ ජරා මරණයට ඇදීගෙන යනවා හැලදාමයක වාගේ පවතින්නේ නැහැ කියන ගුණවාස දේශනා කළා මම කර්ම වයසේදීම මේක තේරුම් ගන්න බැරි මම අද මේ තරම් ශක්තිමන්ත නිරෝගී කයක් පරිහරණය කරගත් මටත් මේ අජරාමර සත්‍යයක් මේ ජීවිතේ නොමැති බැරි අජරාමර සාන්ත නිවන සඳහා වෙනස් නිවන සාන්ත නිවන් සුවේ සඳහා මා මේ ශාසන පැවිද්දට පැවිදි වුණා කියන එක පහදා දුන්නා. ඊළඟට ඇසුවා ස්වාමීනි මට දැන් මේක තේරුණා. ඔබ වහන්සේ මොකද මේ කිව්වේ අකාලෝ ලෝක වනබිසරු. මේ ලෝක සත්‍ය පිහිටක් නැති, ඉසිරුමත් බවක් නැති, අනාගත අසරණ කියලා කිව්වේ කවර තේරුමකද? අනේ ස්වාමීනි මට ඒක පහදා දෙන්න. හොඳයි මහරජා. ඔබේ දැන් වයස අවුරුදු 80යිනේ. ඔබට තියෙනවාද නිදහම්ගත රෝගයක් කියලා. එහෙමයි තියෙනවා. මට වාත රෝගයක් තියෙනවා. මේ තීන්දුවේ පැහැදිච්චාම මම ඇඳ තේරෙනවා. මට හුලා ගන්න බැරි තරම් පුදුම වේදනාවක් මම විඳිනවා. හරියට කිරින්ගේකින් කඩ කරනවා වගේ මම ඉස්ස ඉස්ස කඩ වෙනවා. ඒ වගේම හරක් කපන කැත්තකින් කපන්නාක් මගේ උදරයේ කපනවා අංගපස්ම කපනවා මට වේදනාව එනවා. සත්‍යමත් පුරුෂයන් දෙන්නේ මා කඩින් අල්ලගෙන ගිනිගොඩකට අල්ලගෙන ඉන්න වගේ මගේ සන්ධානයේ පුදුම ගාමයක් ඒ වෙලාවේ ඇති අනේ ස්වාමීනි ඒ වෙලාවේ මට කිසිම කීකක් නැහැ. මගේ දරුවෝ, මගේ දිසෝවරු, මගේ නෑයෝ, මගේ මේ ඇමතුවරු, මගේ ඇඳ රටේ සුසුම් වෙලා ඉන්න අනේ දැන් වැඩේ දැන් වැඩේ කියලා. ඉතින් මහරජ බැරිද? අනේ දරුවේ, අනේ අක්කේ, අනේ නංගී, අනේ ඇනකතුමනි, මේ වේදනාවෙන් ටිකක් ටිකක් ඔයගොල්ලෝ බෙදා ගන්නකෝ. බෙදා ගන්න මාත්‍යක් නිවස ගන්න පුළුවන් බාන මේ වේදනාව ටික ටික බෙදා ගන්නකෝ කියලා බැරිද දින් කළා නේද ටික ටික වේදනාව. අනේ නෑ ස්වාමීනි, ඒත් සුසුම් වෙනවා, කනගාටු වෙනවා, කඳුළු වගුරුනවා විතරයි. දැන් දැන් වැඩේ කියලා බලාගෙන ඉන්නවා විතරයි. ඒ අත්කන්න මගේ වේදනාවෙන් කොටසක් අත්කර කරන්න බෑ. මම මේක විඳින්න ඕනේ. ඒක මේ වේදනාව විඳිනකම් මම කතනමින්, කැදිරිගාමින්, එහෙමී හැරමින්, පෙරලමින් මම වේදනාව විඳින්න ඕනේ. මහරජා මෙන්න මේකයි සියල්ල දන්න සියල්ල දක්නා ලෝකුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ලෝක සත්‍ය මම මම මගේ මගේ කිය කිය කියට සමාන සමාන නැහැ. වේදනාවක් ආම දුකක් ආම තමන්ම කෙනෙක් ගදාගෙන යනවා කාටවත් ඒ වේදනාවෙන් කරගල දෙන්න බෑ අඩුම ගන්න පුළුවන් කමක් නෑ මේ පංචස්කන්ධ දුක තමන්ම පරිහරණය කරන්න ඕනේ එනිසා අනාතයි අසරණයි අනීශ්වරයි තමාට තමන්නේ කියන එක මේ සියල්ල ගන්න ලෝතුරා සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේ අපට දේශනා කළා මේ බව දැනගෙන මම අද නිරෝගී සුවයෙන් හිටියා මේ නිරෝගී ජීවිතේ කවදා රෝගාතුර වෙන බැවින් මේක මට පාලනය කරගන්න බැරි තත්ත්වයක් කවදා වෙන්න බැවින් ඊට කලින් මේ අසාර නිස්සාර වූ ජීවිතයෙන් වැඩක් ගන්න පිණිස මා මේ කතාවත් හඳ පෙරවා ගිහින් නික්මී සතුන්ට වෙද්දෙන් ප්‍රයෝජනෙ මේ කියලා පාදා දුන්. ඊළඟට කිව්වා ස්වාමීනි අස්සතෝ ලෝකෝ සම්බම් පහ ගමනියන් කියමුනාද ස්වාමීනි මහරජේ දැන් ඔබතුමාට විශාල සම්පත් ඇති රාජ්‍යයක් තියෙනා නේද? මේ රාජ්‍ය අහවල්ගේ අඩුවේ කියන්නේ බොහොම සත්‍යයකින් මේ රාජ්‍ය දහමි. එහෙමයි ස්වාමී. මහරජේ ඔබ දැන් අවුරුදු 80යි. ඔබ යම් දාසක පරලෝක ගියාම අයමත් මේ සම්පත් වලින් හිමිව මේ රජ කුලයෙන් උපදිනවද? මේ රජ කුලයෙන් උපදිනවද දරුවෙක් කියලා මේක කිහිමිකාරය කියලා උපදිනවද? අනේ මේ ස්වාමීනි මං ඉතින් මගේ කර්ම අනුකෝ කොහේ හරි උපදී මේකෙන් පරපුර කායක කෙනෙක් මගේ මගේ සම්පත් කියලා උතුණු කායක ගනි. ඒ හැඩ මතය මේ කාටි වෙන්නේ මෙන්න මේකයි මහරජතුමනි ලෝකුරා බුදුරජාණන් වහන්සේ සියල්ල දකිමින් සියල්ල දැනගනිමින් සියල්ල අවබෝධ කරගනිමින් ලෝක දේශනා කළේ මගේ කියලා කිසිවක් නැහැ මගේ කියලා දෙයක් දෙයක් නැහැ මගේ කියලා ඉදමක් පඩලක් නැහැ මගේ කියලා අඳුමක් පළඳුමක් ආභරණයක් නැහැ මගේ කියලා මගේ ශාරීරික අවයවයක් මට නැහැ ඒ නිසා ඕමතර දාලා හිසකින් යන්න දෙන්නේ මක්නිසාද? තමාට තමාවක් නැති නිසායි. මෙන්න මේක සියල්ල දන්න සියල්ල දක්න දක්නා සරුවක් යන මහන්සිය අපර දේශනා කළා. මම මේක නුවණින් තේරුම් අරගෙන මේ මට කොච්චර සම්පත් තිබුණත් ඔක්කොම දාලා මට යන්න වෙන බව තේරුම් අරගෙන ඒයන් ගෙන්ගෙන් ඉස්සර වෙලා මගේ ඕනෑකමින් මේවා සම්බන්ධව තියෙන තෘෂ්ණාව ඇලීම බැඳීම උපාදාන දුරු කරන පිණිස මාම හිසකෙස් භාගන අසාවක් ඇඳ පෙරවාගෙන ඊගෙන් නිත්මී බුදු කසේ බුදු මහරහතුන් වහන්සේලාට අයිති උසුම් පිළිවෙත් ආර්වංශ පිළිවෙතක් වන ශාසන ප්‍රවේදෙන් පැවිදි වෙන්නේ කියලා පාදා දුන්නා ඊළඟ පැත්ත හොඳයි ස්වාමී ඒකත් මම තේරුම් ගත්තා. ඔබ වහන්සේ කිව්වා නේද ඌනෝ ලෝකෝ අතිත්තෝ සම්නාදාසෝ කියලා දහම් පදයක් කොහොමද මම මේක තේරුම් ගන්නේ? ඒ කියන්නේ ලෝක සත්‍ය හැමදාම අඩුවෙන් ජීවත් වෙනවා. අනුපාදයෙන් අතෘප්ති කරව ජීවත් වෙනවා, සාහිණිමත් ඇතුව ජීවත් වෙනවා, තෘෂ්ණාවට යටත් ජීවත් වෙනවා කිව්වා. මොකද්ද මේක තේරෙන්නේ? හොඳයි මහරජේ. ඔබට දැන් මේ නිසා විශාල රාජ්‍යයක් තියෙනවානේ ශාස්ත්‍රීය රාජ්‍යයක්. හොඳයි ඔබේ හිතනිත්ව පද්දලේ. දිශා හතරෙන් හතර දෙනෙකුත් නෝදේ මෙතන එක්කෙනෙකුත් වෙනවා. ඉතින් දිශා හතරෙන් එක එක්කෙනෙක්ලා කියනවා මහරජේ අහවල් ප්‍රදේශවල නම් ආවේ. ඒ ප්‍රදේශයේ තියෙනම නැත්සම් නැති නිවාදයක් වාගේ. බොහොම නිදහස් බොහොම ශාස්ත්‍රීයක ජනපදයක් තියෙන රාජ්‍යයක්. ඔබතුමා කැමති නම් ඒක තමා සතු කරන්න පුළුවන්. ඒක මොකද කරන්නේ? එහෙනම් ස්වාමීන් වහන්සේ සේනාව පිරිවරාගෙන ගිහිල්ලා ඒ ජනපදයක් මත අයිති කරගන්න. ඒ වගේ දකුණු දිශාවෙන්, බටහිර දිශාවෙන්, උතුරු දිශාවෙන්ද මුහුදෙන් විතරද එනේ එනේ මේ හිතමිත්‍යයන්ගේ දහ අසල ඒ අය කියන පරිද්දෙන් ඒ ප්‍රදේශවල රාජ්‍ය තමා කයිති කරගන්න. ඉතින් මහරජේ හොඳයි ඔබ දැන් මේ රාජ්‍යයයි ඒ දෙවනුව ලබාගත් රාජ්‍ය පහයි සාධාරණ 6යි. ඔබ ආහාර ගන්නකොට සංසාරි කයකින් ආහාර ගන්නවද? ඔබ නිදා ගන්නකොට ඇඳන් කයට එකවර නිදා ගන්නවද? ඔබ ඔතුම දරා ගන්නකොට ඔතුම් හයක් දරා ගන්නවද? ඔබ මිරියලි සංගල පායනකොට මිරියලි සංගල හයක් දා ගන්නවද? ඔබ ඒක කඩුවක් ගන්නකොට කඩු හයක් හදර ගන්නවද? ඔබ නලාවකටේ බඳින නලාවකට හයක් බඳිනවද? ඔබ යමක් පානීය කරනකොට භාජන හයකින් පානීය කරනවද? නෑනේ. ඔබ පානීය කරන්නේ ඔබ පරිභෝග කරන්නේ එක එකනේ එහෙනම් මොකද කෘෂ්ණාවට යටත් නිසානේ කෘෂ්ණාවට දාත නිසානේ ඔබට සෑහීමක් නැති නිසානේ මහා සාගරයේ දස දිශාවෙන් ගංගාවල් දෙනවා ආහසෙන් වැඩිදාර වහිනවා කවදාකවත් ඇති කියන්නේ ජීවිතේ කොච්චර දරදන්නත් අනේ ඇති ඇති කියලා නිමෙන්නේ නැහැ තවක ගොරගුරා දැල්වෙනවානේ මේ වගේ තමයි තෘෂ්ණාව ඇති පුද්ගලයාට කොච්චර ලැබිලා අනේ ඇති කියලා සෑහීමක් නැහැ තවත් ලැබෙන්න ලැබෙන්න කැමති මෙන්න මේක මහරජේ සියල්ල දන්න සියල්ල දක්න භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සාංශාරික ලෝක සත්‍යයට කවදාකවත් සෑහීමක් නැහැ සම්පත් ලැබිලා තවතවත් අසහනයෙන් අසහනකාරීත්වයෙන් යුතුව තෘෂ්ණාවට වහන් මේ තෘෂ්ණාවට දාසනේ ජීවත් වෙනවා මෙන්න මේක සත්‍යයේ තේරුම් ගෙන මට මේ සාවිසාල ධනයක් තියෙනවා කියලා මට මේතර කිරේ සම්පත්තියක් නාමස් කිරේක් ඉන්නවා කියලා මම නිරෝගී ජීවිතයක් ගත කරනවා කියලා මම කරුණ කෙනෙක් කියලා මම හිතන්නේ නැතුව මේකේ කරුණ හතර මැලෙමින් තේරුම් ගන්න නිසා මගේ දෙමෝපියන් හදාගල දෙද්දී මගේ හිත මිතුරන් හදාගල දෙද්දී ඒ සියල්ලම කෙරෙහි උපේක්ෂකව මම විශේෂ ස්වා කසාවක් හඳ දරවාගෙන බුදු සසයේ බුදු මහරහතන් වහන්සේලාටයි මේ ආර්ය වංශ ප්‍රතිපදාවක් වූ උතුම් ශාසන ප්‍රතිපත්තිකම ඇතුළු වුණා. මේ කාරණා හතර නිසයි කියන එක පහදා දෙනකොට රජු බොහොම ප්‍රසාදයටපත් වුණා. ඉතින් ඊළඟට ගාථා පෙරකින් උන්වහන්සේ සිංහනාද ස්වරූපයෙන් විසුතුරු දේශනාවක් පැවැත්තුවා. ඒවා ප්‍රකාශ කරන්න මම කාලෙ ගන්නේ නැහැ. ඒ දේශනාව තුළින් පැහැදිලි කරනු ලැබෙන්නේ උපන්දා පටන් මරණාන්තය දක්වා ජීවිතයේ තියෙන විපරිණාම ස්වභාවයයි. ඒ කියන්නේ අත මොනතරම් පාඩ්‍ය කළත් ඒ වාගේ අනිත්‍ය ස්වභාවය දැනෙති. කෘත්‍ය සෑහීමක් නැති ඇති. ධනෙන් ධාන්‍යෙන් සම්පත්තියෙන් ආයුර්වර්ණය සපබලතාවක් නොලැබෙන බව. නැත්නම් ඉදීමට හේතු වන මේ කුසල කුසල කර්මයන්ගේ ආනුභාවය ගැන ඒ සියල්ලට වඩා සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ග ඵල ඉගෙනින් ලැබෙන උතුම් ලෝකෝත්තර අමා මහ නිවන් සූ උතුම් බවක් ප්‍රකාශ කරමින් දාසා පෙරකින් ධර්ම දේශනාවක් කළා. ඒ දේශනාව අවසානයේදී කෝරව රජතුමා පුදුමාකාර ශාසනික ප්‍රසාදයකට පත් වුණා. පෙරවම් සරණ ගිය. ඉතින් මේ මහ රහතන් වහන්සේ කැමති දේ ගන්නවා ඒ වැඩේ ඉඳලා ආපසු සෑත් නුවරට වැඩම කළා. ලෞතර බුදුරජාණන් වහන්සේට මේ සීල ප්‍රවෘත්තිය පහදා දුන්නා. ඒ දවසේ සිවණ පිළිස නැද්දී මේ රාජකාල මහා රහතන් වහන්සේට ස්ථානාන්තරයක් දුන්නා. ඒක ගත්නම් විස්සේ මම ශාවකානම් වික්ඛූණ සබ්දා කම්බජිතාන යදිනම් රාජපාගෝ. නම්ේ ශාසනයේ ජීවිත පරිත්‍යාගයෙන් සද්ධාවෙන් පරිදු බුද්ධ පුත්‍රයන් වහන්සේලා පෙර රාජපාල ඉස්වරයන් වහන්සේ අග්‍රායීත්‍ය ස්ථානාන්තර දුන්නා. හැබැයි මේ රත්නපාල මහ රහතන් වහන්සේ වැඩි කලක් නෑ වැඩි ඉති. කොහොම පිට කාලයේ තරුණ වයසේදීම පිරිනම්ට මේ රත්නපාල මහ රහතන් වහන්සේ පාවල මහ රහතන් වහන්සේ දෙගෙන එක අභිනිහාරයට දෙන්නේ. ඒ කියන්නේ කිව්මතුරා බුද්ධ ශාසන කාලයේදී මේ දෙන්න එකට පෙරම් පුරාගෙන ආවා. කිව්මතුරා බුදු ශාසනය පහළ වෙන්න මත්තේ මේ සමීපකාරයේ මේ දෙන්න දඹදොස්තරේ හංසවතේ රාජධානී සිටු බුදු දෙන්නේ. මේ දෙන්න ආශ්‍රය කළා දිවස් ඇති තාපසුරු දෙන්නේ. එක තාපසයන් වහන්සේ නම දව දානින් පස්සවන්න නාම භවනද. අනිත් එක්කෙනා වඩින්නේ පෞපසා භව දේශාක්‍ර භවනද. මේ දෙන්න ආපසු පසුවදා දානෙට ආවම කලන්ගේ දායක දෙතවට අනුශාසනා කරන්නේ. නාග භවනද කියන එක්කෙනා කියන්නේ ඔබේ මේ තියෙන ආනුභාවයෙන් පටවින්දර නාග රාජයන් සමාන සම්පන්න ලැබේවා. සක්‍ර භවයට කියලා ඇවිල්ලා කියන්නේ ඔබේ මේ දානානිසංසලාගේ සත්‍යෙන්දුර සමාන සම්පන්න ලැබේවා. ඉතින් මේ සිතුවම දෙන්නට මේ සම්බන්ධ හිත නැමුණා. නාග ලෝකයේ ගැනීම නැමිච්ච එකන නාග ලෝක උපන්. දෙව් ලෝක ගැනීම නැමිච්ච එකන දෙව් ලෝක උපන්. මේ සම්පූර්ණ කරන මෙතන පතන හැටි. ඒ කාලේ බුද්ධාත්වාගේ සාම නැහැනේ. මේ දෙන්නා මිතුයාර තාපසයන් දෙන්නගේ අනුශාසනාව අනුවයි. ඉතින් මේ අතරට තුමතුරා බුදුජානන් වහන්සේ පහළ වුණා. නාගදානි උපන්න නාගරාජයා පිරවෙත් ඇවිල්ලා ආරාධනා කොට නාගභවනයේ බුද්ධ ප්‍රමුඛ ලක්ෂ්‍යයන් සංඝයා වැඩම කරවා 10000ක් මාණික්කමයේ ගන්ධකුට නිමවලා උපස්ථාන කළා සූපස්සේ. චක්‍ර භවනයේ උපන්න සබ්බේ උනාජේ ඒ වගේම බුද්ධ ප්‍රමුඛ ලක්ෂ්‍යයන් සංඝයාට දීමේ ආහාර පානෙන් දන් දුන්නා. ඒ සම්පේ රජේ ප්‍රාර්ථනා කළා මට අනාගතේ ශ්‍රද්ධාවෙන් පෙරජූතු මංගෙන් අග්‍රවරහතෝදීන් වහන්සෝ ලැබේවා. නාගරාජයා ප්‍රාර්ථනා කළා මට අනාගත බුදු සසුනකදී ශික්ෂාකාමීන් අංගෙන් අග්‍රව බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වරහතෝදීන් වහන්සෝ ලැබේවා. මේ දෙන්න එකපේදී සමගියෙන් පෙරම් පුරාගෙන ආපු දෙන්නේ සංසාරේ බොහෝ සෙයින් එකතු වී එකතු වී ආ එයින් අර නාග රාජයා මේකභාගයේදී කාවදතර කුමාරයන් වහන්සේ වශයෙන් ඉපද බුද්ධ පුත්‍රයන් වහන්සේ වශයෙන් ඉපද හත් අවුරුදු වයසේදී පැවිදි වී 16 වයසේදී පවන මහා රහත් භාවයට පත් වුණා. වයස 20 දී උපසම්පදා වුණ උපසම්පදායෙන් අවුරුදු 15ක් තරම් දෙක කාලය වැඩි ඉඳලා තියෙනවා. එතකොට අදු 35ක් 40ක් අතරතු පින්වන්තය තව කුසාවරණේ. අර චක්‍රදීව රාජයා සිට කළ ප්‍රාර්ථනාවේ පුණ්‍යවන්තයා තමයි රක්තපාල පිළි කුමාරයා වෙතද මේ සදායම් පරිදේලා අරවිදේශ අධිපත්‍යයට පත් වුණේ. උනාසේට ඇදෙන කොට වයස 20යි 10යි අතර තරුණ වයසේ. උනාසේ උපසම්පදායෙන් අවුරුදු 15ක් පරණ ප්‍රතිකාරයෙන් වැඩි. කොමත් අවුරුදු 35 වගේ කාලේ. ඉතින් මේ දෙනම වහන්සේ එක වාගේ ප්‍රතිකාමී ජීවිතයකටයි මනසට දීතියි. නමුත් උන්වහන්සේගේ කෙටි කාලයේ ජීවිතය තුළදී මේ වෙනස් වෙන ලෝකයෙන් වෙනස් නොවන සැපේ වෙන අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා. අසුර මහා ශ්‍රාවකයන් වහන්සේලා අපරබදපත් වුණා. කාමාන්තරලාභී වුණා. ඉතින් දැන් මේ දේශනාව තුළින් අපට ගන්න තියෙන කාමන දෙකක් පාඩම තමයි අපේ ජීවිතයේ පිළිබඳ යථාර්ථයේ තේරුම් ගැනීම. අපි අද ජීවත් වෙන එක එක වයස් කාලේ. ඒ කියන්නේ උපන්දා පටන් එක එක වයස් අපිට තියෙනවා. ඒ මේ වයසෙන් අපි තේරුම් ගන්න ඕනේ අර උදා වූ සූර්යාගේ ගමන වගේ. සූර්යා උදා වෙනකොට උදේ පාන්දර බොහොම සමීපයි. මල් පිපෙනවා, සුවඳ ලියදෙනවා, මී මැස් හැම පැත්තෙම නාද කරමින් ගිහින් ගොමුරනවා. එවාගේම සීපාවෝ, පක්ෂීන් බොහොම ප්‍රබෝධමත් බුදුසසුන යනවා. මිනිස්සු කටුළු තුලේ දෙන්න පටන් ගන්න දේවල්. හැබැයි ටිකක් දවල් වෙන්න වෙන්න වෙන්න සූර්යා මධ්‍යාත්මේ මුදුන් වෙනවා. ඊළඟ ප්‍රශ්නාවක් වෙන්න වෙන්න මෙන්න බහගෙන බහගෙන යනවා. ඒක තත්ත්වයක් නවතින්නේ නැහැ. ඉන්නක් පිටවල බලන්න තත්පරයක් මේ සුවනල් එකකේ තියෙන පිටින් පිට දෙක් වෙනවා පිටි වෙන. මෙන්න මේක නිසා ගිහින් අන්තිමේදී පෑ 12 ඔඩෝස් පෑ 12 කියන උතුමින් ඉඳ බහල යනවා. මොදල කියලනවා. අයකින් පෑ 12 කලකම් ඉරේලියක් නෑ මේ ලෝකෙ. මෙන්න මේ ස්වභාවය තමයි අපේ ජීවිතේ. අපි අද ජීවත් වෙනවා සිනහ වෙනවා සන්තෝෂ වෙනවා ප්‍රීතිමත් වෙනවා ඉගෙන ගන්නවා රැකී ආරක්ෂා කරනවා අමුදරුවන් පෝෂණය කරනවා මේ මේ කිදී ව්‍යාපාර කරන හැම දෙයකම අපි යෙදී සිටින්නේ වෙන කිසිවකට නෙමෙයි මෙන්න මේ අනිත්‍ය වූ නිස්සාර වූ අපාර වූ දාවකාලික වූ විපරිණාම ස්වභාවයෙන් යුක්ත වූ ස්කන්ධේ පරිහරණය කරන්නේ උපන්දා පටන් අපි මේ ස්කන්ධ නැමැති භෝගයට ප්‍රතිකාර කිරීමයි මේ කටයුතු කරගෙන යන්නේ උපන්න මොහොතේ අපි ආරම්භ කළ උෂ්ම ගන්න. මේ නිස්කන්ධ පරිහරණය සඳහා රෝග ප්‍රතිකාරය. උපන් මොහොතේ පටන් අපි අක්පා නමනවා දිගාරනවා හැරෙනවා පෙරලෙනවා ඉරියව් මාරු කරනවා. මේක තමයි උපන්න පංචස්කන්ධ රෝගයේ ප්‍රතිකාරය. උපන්න මොහොතේ පටන් අපි කෙලෙසම් සතු මල මිත්‍ර ආදී ශරීර නිස්සන්ද ධාර කරමින් ඒවා සුද්ධ පවිත්‍ර කරන්න සිදු වෙනවා නාන්න වෙනවා ප්‍රතිසු කරන්න වෙනවා දත් මදින්න වෙනවා හැම කටයුත්තකම සිද්ධ වෙනවා. මේවා කරන්නේ ලෝකයකට පුංචි කාර්යයක්. කුඩා දඩුවක වශයෙන් අවුරුදු ගණනාවක් මෞඛ්‍යන්ගේ අතේ හැදෙන අතරට අයන්න ආයන්න කියන අතුරු සාප ඉගෙන ගන්න පටන් ගන්නවා උපන්න පංචස්කන්ධ රෝගියෙකු ප්‍රතිසාර කරන්නේ. අවුරුදු ගණනාවක්ම පොත්පත් ඇගෙන බොහොම දුකසේ හරි සිය දහස් ගණන් හරි මුදල් වැය කරවමින් අධ්‍යාපනයේ ළඟ ඊළඟට වැසියාවක් බලාපොරොත්තු වෙනවා උපන්න පංචස්කන්ධ රෝගියෙකු ප්‍රතිකාර කරන්නේ. රැකී ආරක්ෂා කරමින් අවශ්‍ය මිලමුදල් සම්පාදනය කරන ගෙවල් ඕනේ. එවාගෙම යාන වාහන ඕනේ. අඳ කුතු කොට්ටමියට ඇතිරිල්ල ඕනේ. පිඟන් කෝප්පගේ ආරෝග්‍ය ආදී ඕනේ. එවාගෙම හැම දෙයක්ම දුනුකුල් කට්ට පවා සියල්ල ඕනේ. ඒ කොහොම සමස්තයක් වශයෙන් ගෙන බැලුවොත් මේ උපන්න පංචස්කන්ධ රෝගයට ප්‍රතිකාර කරන්නේ. ඉතින් කුඩා කල්පතේ ඉන්න දුගී දුක්ඛතාවයේ පටන් රාජාසනයේ දක්වා හැම දිනම කරන්නේ මේ ශීලයයි. සමකමා පංචස්කන්ධ රෝගයට ප්‍රතිකාර කරන ආවික්කන්‍යන්ගේ අඩුවැඩිකම්හි වින වෙන ක්‍රියාවක් වෙන පැවැත්ම සම්පතක් නිදියැත්තේ නෑ. උපන්න රෝගයට ප්‍රතිකාර කිරීම තමයි අන්තිම හුස්ම දක්වා සමදෙනා විසින් කරනු ලබන්නේ. ඉතින් මේක කවදාකවත් වෙනස් වෙන්නේ නෑ. මේ ජීවිතයේ මේ පිළියම් කර කර ඉඳලා මේක අතර දාලා ආයතනයට අල්ල ගන්නවා. මෙන්න මේ මාර්ගාවෙන් මාර්ගාමයේ සංක්‍රමණය වෙන්නේ මේ ස්කන්ධ රෝගයක් තමයි තුන් ලෝකේන තියෙන්නේ. සංසාරය කියන්නේ මේකයි. ලෝකුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තථාගතයන් වහන්සේලා උපන්නත් නූපන්න සාංශාරික ස්වභාවය නම් මේකයි. ඒකකල සම්බන්ධතාවයෙන් මේක සිද්ධ වෙනවා. කෙනෙකුගේ නැවීමක් නෙමෙයි, ඉදේ සිදුවීමක් නෙමෙයි. ඒකකල සම්බන්ධතාවයෙන් සිද්ධ වෙනවා. මෙන්න මේ කප්පේ තථාගතයන් වහන්සේ බෝධි මූලයේදී සත්ව ආකාරයෙන් ආબોධ කරගෙන මේ ස්කන්ධ පරම්පරාවට හේතුව මෙන්න මේක පළවෙනි හේතුව අවිද්‍යාව දෙවෙනි හේතුව සංස්කාරය තුන්වෙනි හේතුව විඥාණය හතරවෙනි හේතුව නාම රූපය පස්වෙනි හේතුව සලආයතනය හයවෙනි හේතුව ස්පර්ශය හත්වෙනි හේතුව වේදනාව අටවෙනි හේතුව සංහාව නවවෙනි හේතුව උපාදානය දහවෙනි හේතුව කර්ම භාවය එකොළොස්වෙනි හේතුව ජාතිය ඊළඟට ජරා මරණය අන්තිම අංගය මේ මාර්ග 12ක් ඇති හේතුඵල සම්භාවයක් ත්‍ක්‍රේකාකාරයෙන් පවත්නා දෙමින් ත්‍රිභාවයනි අනාදිමත් සතර පටන් එන මෙන්න මේ භවචක්‍රය ආબોධ කරගෙන සතාවකයන් වහන්සේ බෝධි මූලයේදී සීලයේ පොළොක වීර නෙමෙති පාදයෙන් පීඨා සිටගෙන ශ්‍රද්ධා නෙමෙති අත්යෙන් කර්මක්ෂේ කළ ඥානීය නෙමෙති උතුම් ප්‍රඥාව ආවදේ අතින් දරාගෙන මේ ද්වාදසාංග පටිච්චසමුප්පාදයේ මෙති හේතුඵල සංසාර භවචක්‍රයේ පහර දීලා සුනිසුනු කරලා උන්වහන්සේ පුදුමාකාර ප්‍රීති සෝමනසේකින් උතුරායන ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. අනේක ජාති සංසාරං සම්දා විස්සං අනින්දිතං දාකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ධාකාරක දිස්සෝති පුනගේ කන්නකාති සබ්බාතේ භාසුකා භංගා ගහකූතං නිසංකිතං විසංකාරය ගතන් චිත්තං තණ්හානං කය මධ්‍යගාති නැවත නැවත ඉපදීම දුකක් බව දැන ඉපදීම කරවන කටයුතුමා සය සයාම නොදැක ප්‍රමාණාතික්‍රාන්ත අනේක ජාති සංසාරෙහි උපින භුක්පත්ති වශයෙන් යලිද්දෙමි. මේ ස්කන්ධ ග්‍රහණය කරන කතරු තුමනි ඔබ මට පෙනුණා ඔබේ කරාල සිඳ බිඳ දැම්මා ඔබේ කණි මඩල සුනි විසුණු කළා ඔබ මින්මත් මේ මට දේවල් සාගන්නේ නැත මගේ සිත අසංකතයට ගියා කුෂ්ණාක්ෂේ සංඛ්‍යාත අමා මහ නිවන ආબોධ වුණා මේ කුම් ප්‍රකාශනේ මේ 2500 86කුත් මාස 3කට මාස 4කට පෙර මේ මහා බෝධීන් වහන්සේ ළඟදී ඒ සරුවක්ඥන් වහන්සේ ප්‍රකාශ කළ ගාථා මේ දේශනාව තමන් වහන්සේ ත්‍රිත්ව වාක්‍යයක් වශයෙන් ප්‍රකාශ කළා පමණක් නොවේ බුදු වීමෙන් මාස දෙකක් ගිය තැන පටන් 45 අවුරුද්දක් මුළුල්ලෙහි මේ ස්වභාව ධර්මයේ මේ පරමාර්ථ ධර්මයේ මේ පඬිත වේදනීය ධර්මයේ මේ අති සූක්ෂම ධර්මයේ මේ අතිශයින්ම ප්‍රණීත ධර්මය මේ අගාමීය ධර්මය නානා ණය ක්‍රමයෙන් සුවාසෝදා සද්ධර්ම සම්භය දෙදෙදා ආબોධ කරවනුවන්ට පහසු පිණිස මේ කයෙන් දේශනා කරමින් සූවිශා සංකේය 60 කෝටි 50 ලක්ෂයක් පමණ දෙන ජීවමාන කාලයේදීම මේ ස්කන්ධ දුකෙන් අතමුදවා අමා මහ නිවනට පමනවලා ගන්නවා. තමන් වහන්සේ කෙටි කාලයක් වැඩ ඉන්න බැවින් තවත් 2000කට වැඩි කලක් ලෝ පහළ වන පින් ඇති උතුමනට උපකාර වනු පිණිස සුදු බුදුරජාණන් සිහිගෙන දරන ආශාසයෙන් සුවාසෝදාස ධර්ම ස්කන්ධයේ දේශනා කොට මගේ එවැමින් මෙතෙක් කල මුළුල්ලෙහි මේ ශේෂත් ධර්මයේ සාත්‍රෝ කෘතිය සිද්ධ කරමින් ලෝක වැඩ සලසත්වා කියලා අදිස්ථාන කොට අනුපාදිශේෂ පරිනිර්වාණය දසදහසක් ලෝක දාපේ කාලෝක කළ මිනිපාණක් නියන්නාසේ පිරිණිවුණා වාකට වැඩි එකේ නික්ලේශ රහතන් වහන්සේලා පිරිනු වුණා. සෝවාන් ආදී ආගම් වහන්සේලා ස්වර්ගස්ත වුණා. පුදුජන ජනතාව ශෝකී කර්මාරූපෝ පරිලෝ ගිය. වැඩි විහාරස්ථාන රාජධාන උයන් කුකුණු නාලිගා ශාල නක්ෂාවසේතු වුණා. මේ වාවීර හඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ජනවතර වාගේ දෙකඩම් යාන වාහන දුම්බල දුම්බල මුදල් ආදී පාරිභෝගික වස්තු සෑමෙන් දීමින් ඇඳීමෙන් පැළඳීමෙන් මෙලෙසෙන් මෙතෙන් වතෙන් බුලතෙන් ඉරියව් පැවැත්මෙන් ආස්වාදයෙන් ප්‍රස්වාදයෙන් පරිහරණය කරන අපේ ආභාව සියල්ල මතු ලැබෙන දිනේ සංස්කාර ධර්ම දුක්ඛාරි සත්‍යයි දුකට හේතුන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි දුක්ඛ සමුදයන් නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධාරි සත්‍යයි නිවන අවබෝධ කර ගැනීම පිණිස වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා අනන්ත අපරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට දීර්ඝ කාලයක් පිරු දානාදී පාරමී දෙලෙන් මේ ආරි සත්‍ය අතර අවබෝධ කරගෙන අජරාමර අමාම නිවන් ගියා. සතර දුක් තරණය කළ කෙලෙස් නිපද නිවා හදවතින්ම සාන්ත නිවන් සෝයෙන් සැලසේ අදාළ සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් පයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාකාර උත්තමාංග නමස්කාරය වේවා. අපට ජීවිතේ පුරා කරන දාන සීල භාවනාදී සීලම කුසල සම්භාර ධර්මයේ පාරමී වාටපත් වී ප්‍රාර්ථනීය තුම් භෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගන්න. අද මේ අවස්ථාවේදී උසාවි සීක්‍රිසක් සීපේදීගෙන කෙලෙසුන් තුනී කරමින් කුන්දර සංවර කරගෙන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා අනුව යමින් උතුම් ආර්ය වර්ග ප්‍රතිපදාවකදී සිටිනවා ඒ සංඝ පිරිසට සීල් පිරිසට දානෝපස්ථාන සඳහාද සදාවත් සින්වත් පිරිසක් අද මේ සහභාගී වෙනවා. පළමුවෙන් බුද්ධ පූජා පැවැත්වුවා. ඉන් අනතුරුව මේ දහම් පදයට සවන් දුන්න ස්වාල්ප වේලාවකින් සංඝ රත්නයට හා සීල් පිරිසට දානෝපස්ථාන සිද්ධ වෙනවා. දාන සීල භාවනා වශයෙන් මේ සිදු කර ගන්නා වූ කුසල සම්භාරය සීකලයෙන් පිරිහි යන සම්බුදු සසුන නොපිරිහි අවුරුදු 5000කට වැඩි කලක් මේ ලංකාවේ දිදුලමින් බදලමින් උද්දීප්තිමත් ජෝතිමත් පැවැත්මට හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. නමී ලබාව ප්‍රාර්ථනාපේ ගුරුවර බන්දු මිත්‍රාදී සකල ඥාති වර්ගයාටත් මේ කුසල සම්භාවයත් වේ සමදිනා සුභති සපත් විල කෙලවර සාන්ත අමා මහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් ඉන්නේ. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉච්ඡේදේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් මෙතින් අනුමෝදන්ව සම්බුදු සසුනට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ පින්වා සමතද දේවාරක්ෂාව සලසා දෙත්වා කතු බෝධි වලින් සාන්ත නිවන්සව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් සමුගෙන විශේෂම හිතායතනද සමසත් නැතත් මෙම පූජන ස්ථානයේ පටන් අවත ගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝකසත්‍යාගත් නිසින්වත් වේවා සීල සත්‍යෝ සමකල්ලි සතරේ වලින් නිදුක් නිරෝගී සෝපත්‍ය ආර්ය ශ්‍රේක මාර්ගය අප්‍රමාදව ගමන් කොට ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා යාමයි කියන තුන්සිත භාගවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගුණට ආයු වර්ණ සකබල ප්‍රඥා පිරිනමමින් පාරමීසයෙන් සිදු කරගත් මේ උතුම් කුසලාන් භාමෙන් බුද්ධාදී රත්නත්වයන් භාමෙන් දින මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් මහා සංඝ පිරිසටත් මේ සීල් පිරිසේ සමටත් මේ දායක පින්වත් සමටත් ධර්ම පූජා කළ සමටත් සාදුත්‍ය සිත් පහදවා ගත් සමටත් භාග්‍යවසින් ඇති අසනීපාපලෝකද්දර අතුරුාන්තරා සකලාන්තරාය සර්වෝත්තරයන් විරුද්ධ අමෘසේ කුතුමිද්වාසනේ වී ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා තබන තබන පියවරක් දානේ රත්නත්‍රේ සතු අතුතු සූවිසි මහා ගුණයේ අසීමිත ආරක්ෂා මේ සමත ලැබේවා කජතර චතුරු ගිනිජල වසවිසාමියාව දාදී එකතක් දෙයක් ඇති ගැනීමක් ඉහිණින්වත් කිසිවෙතක නොවේවා කායික තීලාදියක් නොවේ කායික මානසික සැනසෙල්ලේ පාරමී ගුණ පිරේවා ගුණ නුවණින් ධන දාන්නේ යසේත්‍රෙන් ආනිවර්ණ සතබල ප්‍රඥාවෙන් දෙතර පසලදෙන සඳක් මෙන් දියුණු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමුදිනක් වේවා සියවස්සල කතරක් නෑර සම්බුදු සරණේ පාරමී පුරා ගැනීමට දරුවක් දී තෙන් සමත ආරක්ෂාව ලැබේවා සතර ගමනේදී භවයක් භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍යයතු නිවන් මාර්ගය ගන්ත ජාති ජාති වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑයන් මිතුරන් දේවක සේනිකාවන් දෙකට එකතව පාරමී පුරාගෙන එකම ධර්ම මණ්ඩපයේදී දුක්ඛය සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුතුව බුදු පසේරුදු මහරහතුන් වහන්සේගේ මේ සැනසේ වදාලා වූ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිවාන සම්පත්තිය ප්‍රතිලාභේ පිණිසද මේ පුණ්‍ය සම්භාරය අප සෑම දිනා දෙකසේ හේතු වේවා වාසනා වේවා කියන අනුසුව ප්‍රාර්ථනා කරනවා